ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනේ 36 වන සතිය අද මේ සුපින්බර වූ සම්දා දවසේ ආරම්භ වෙනවා. ඉතින් අද දවසේ පටන් ගෞරවනීය ස්වාමින් වහන්සේ 36 වන සතිය නුවණ පිළිබඳව ඔබට අපට මෙත්සිතින් අපි නුවණ යොදා කටයුතු කරන ආකාරය පිළිබඳව ගෞරවනීය ස්වාමින් වහන්සේ ධර්ම දේශනාවන් ධර්ම සාකච්ඡාවන් පවත්වනවා.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 නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තත් කතමෝ ධම්ම විජය සම්බොච්චංගෝ අත්ති අජ්ජත්තං ධම්මේසු පවිචයෝ අත්ති බහිද්ධා ධම්මේසු පවිචයෝ යදපි අජ්ජත්තං ධම්මේසු පවිචයෝ තදපි ධම්ම විජය සම්බොච්චංගෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති තී සද්ධාබුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපි අපේ කටයුතු සම්පාදනය කරගන්න ඕනේ මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගන්න නම් අපේ ඇත්ත తත්වය දැනගන්න ඕනේ මේ සඳහා අපි කළ යුතු දේ මොකක්ද නොකළ යුතු දේ මොකක්ද කියලා සාකච්ඡා කරා දැන් දීර්ඝ සති ගණනාවක තිස්සේ අපි කතා කරන ඒ අතර වාරේ පසුගිය සති 7ට අදාළව අපි බොහොම වටින කාරණා ටිකක් කතා කරා. ඒ තමයි සත් සත්ත්‍ය විසුද්ධිය පිළිබඳව සාකච්ඡා කරා බොහෝ දේවල්. දැන් ඒවා අවබෝධ කරගන්න අවශ්‍ය කරන ගුණාංග තුනක් පිළිබඳව හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන ආදී දේශනාවල ඒවා අවබෝධ කරගන්න අවශ්‍ය කරන ගුණාංග තුනක් දේශනා කරලා තියෙනවා. ඒ තමයි ආතාපි සම්පජානෝ සතිමා. වීරය, නුවණ සහ සිහිය. එතකොට මෙන්න මේ කාරණා තුන පිළිබඳව තමයි අපි දැන් මේ සති තුනක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගිය සතිය අපි වීරය පිළිබඳව ගිය සතිය පුරාවටම වීර්ය පිළිබඳ සාකච්ඡා කරා. දැන් අපි අද පටන් අද සඳුදා දවසේ ඉඳන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නුවණ පිළිබඳවයි. නැත්තම් සම්පජානනය පිළිබඳවයි. සම්පජානනය කියලා කියන්නේ නුවණ කියන එකයි. මොන නුවණ පිළිබඳවද කියලා. මොකද දැන් අපි හොඳට තේරෙන්න ඇති කොච්චර කරුණු තියනවාද ඉගෙන ගන්න අපි ගැන කියලා මේ සත්‍ය සුද්ධිය ගැන කතා කරද්දී ditthi visuddhiය කියද්දී කාංකා වේතන සුද්ධිය කියද්දී මග්ගමග්ග ඥාන දර්ශන සුද්ධිය කියද්දී ඥාන දර්ශන සුද්ධිය පටිපදා ඥාන දර්ශන සුද්ධිය විශේෂයෙන්ම පටිපදා ඥාන දර්ශන සුද්ධිය කියන්නේ සතිපට්ඨානෙමයි එතකොට මේ කාරණා ටික ඉෂ්ට කරගන්න අපිට යම් විදිහකින් බැරි වුණා නම් ඒ බැරි වෙන්න හේතු වෙච්ච එක කාරණා තමයි වීරිය මදිකම වීරිය තිබුණා නම් අපි කොහොම හරි මේක පිළිබඳ අවශ්‍ය කරන දැනුම දැනගෙන මම මේ විදිහට ජීවත් වෙලා පළක් නැත. ඒ කියන්නේ අපි මතකයි මම බොහෝ වශයෙන් ඒ දිනවල අවස්ථාව හම්බෙන හැම වෙලෙම කතා කරා. දැනුත් කියනවා මොකද මේ මේ මාත්‍රිකා තුනෙන් පස්සේ සප්තවිසුද්ධියට අදාළ තව කාරණා හතක් ආය සාකච්ඡා කරනවා. මොකද අපිට ඕනේ මේ කාරණා තුළ අපිට යමක් කරන්න පුළුවන් කියලා තේරෙන්නයි අවශ්‍ය කරන්නේ. මොකද ඒ ඒ ඒ කාරණා හත තමයි අනුපස්සනා හත. සත්තානුපස්සනා කියලා කියන ඒවට අර ටිකමයි. තවත් වෙන වර්ගීකරණයකින් කියන්නේ මොකද අපි දැන් සත්‍ය විස්තය කතා කරද්දී අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන වැඩි කතා කරන්නේ නැහැ. නමුත් අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි ඒක තුලින් යන්නේ. අවබෝධ වෙන්නේ. එන්න ඒ හැමතැනකදීම කතා කරනවා. නමුත් කතා අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කරගන්න අවශ්‍ය කරන සැකිල්ල තමයි සත්‍ය සුද්ධිය කියලා කියන්නේ. එතකොට මේ සැකිල්ල තුලින් උපදවා ගන්න අවබෝධය තමයි අනුපස්සනාව කියන්නේ. හරිද? එතකොට ඒ අවබෝධයට ඕන වෙන අත්‍යවශ්‍ය වෙන කාරණා තුනක් තමයි සිහිය නුවණ වීරිය කියන්නේ. ඒක මම මැදට දාගත්තේ මෙතන. හරි? ඉතින් මේවා හොඳට ගවේෂණය කරගත්තොත් ගොඩාක් කරුණු නෙවෙයි මම හැම වෙලේම කියන්නේ මේවට වුණ කරන ප්‍රායෝගික කරුණු. ඒතර ඒකින්ද අපිට මේ තේරෙන්න ඇති අපිට වීරිය තිබුණා නම් මට මෙහෙම ජීවත් වෙලා කලක් නැහැ. ඇයි මට මෙහෙම ජීවත් වෙලා පළක් නැත්තේ? මගේ හිත මගේ හිත මම මෙහෙම කිව්වොත් මොකද කියන්නේ? අපි ඊවර දත්තෝක සාකච්ඡා කරා. නමුත් ආය ආය ඇහෙන්න ඕනේ. මේ කය වැරදියට පාවිච්චි කරොත් රිදෙනවද නැද්ද? රිදෙනවා. ඒක රිදෙන්න වෙනවා. හෙලි ඉස්සලා වැටෙනවා, ලෙඩ හැදෙනවා. නේද? කොහේ හරි වැදුනක් රිදෙනවා නේද? එතකොට රිදෙන්නේ වැරදියට පාවිච්චි කරපු හින්දානේ. නැත්නම් මම බලහත්කාරයෙන් රිදව ගන්න කැමති නෑනේ. මම මොකක් වගේ අතින් මොකක් ආකාරي අතපසු වීමක් වුණා හරි වැරදියට පාවිච්චි කරපෙන මට හොඳටම රිදුනා එහෙම නේද එහෙනම් කය රිදෙන්නේ වැරදියට පාවිච්චි කරපු හින්දා සිත රිදෙන්නේ ඒත් වැරදියට වැරදියට හිත පාවිච්චි කරපු හින්දා නේද එහෙනම් කය නිවැරදිව පාවිච්චි කරන්න මම දන්නවා සිත නිවැරදිව පාවිච්චි කරන්න ඔය මගේ හිත මොනවට හරි එක්ක රිදෙනවා නම් තරහා ගිහිලා රිදෙනවා නම් ලෝභයෙන් හින්දා රිදෙනවා නම් ආදරයෙන් හින්දා රිදෙනවා නම් මොකක් හරි හින්දා හිත රිදෙනවා නම් මගේ වැරදි භාවිතයක් ඒක. හරිද? ඒ ටික හරි අපිට මතක් වෙන්න ඕනේ. ඒක මගේ වැරදි භාවිතයක්. මම මේක පාවිච්චි කරලා තියෙන විදිහ වැරදි. ඒක හින්දා මේ රිදෙන්නේ. ඒ කියන්නේ මේකේ කෙලෙස් උපදින විදිහට නැවත නැවත රිදෙන විදිහට පාවිච්චි කරලා භාවිතා කරලා සතුටුයි සතුට ඇති වෙන්න කියලා භාවිතා කරලා තියෙන්නේ දුකක් ඇති වෙන විදිහට වැරදියක් වැරදි දෙයක් ඇති වෙන විදිහටයි ඉතින් එහෙනම් ඒක එහෙමනම් අපි අපි ගැන දැනගත යුතුයි නේද? මම කියලා මට දැනෙන දෙයක් තියෙනවා. අනුන් කියලා දැනෙන දෙයක් තියෙනවා. ඒවා හරිද දන්නේ ඒවා වැරදි විදිහට වැරදි දේ හරි කියලා හිතාගෙන අපි වැඩ කරා කියලා කවදාකවත් වැරදි දේ හරියන්නේ නැහැ. මගේ කියලා ගන්න බැරි දේ මගේ කියලා හිතාගෙන මං වැඩ කරා කියලා කවදාක්වත් මගේ වෙන්නේ නැහැ නිකම් මහන්සියක් තෙහෙට්ටුවක් එපා වීමක් පසුතැවීමක් විතරයි ඉතුරු වෙන්නේ වඳුරෙක් අරගෙන මොන්ඩිසෝරියාවල හරියනවාද ගිහිලා තියයි නේද කියලා මම හිතනවා අද නම් මොනවා හරි ඉගෙනගෙන අද නම් දන්වරකුත් දාලා බඳලා තියලා තියලා යනවා වඳුරු පැටියෙක් අල්ලගෙන මොන්ඩිසෝරියක බඳලා තියලා යනවා අඩුම ගානේ පොඩි දෙයක් හරි ඉගෙන ගන්න කියලා. ඉගෙන ගනීද? නෑ. ඒ වගේ තමයි. අපි මේ ලෝකෙන් කවදාකවත් වෙන්නේ නැතිව බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ඔන්න කාගෙන් හරි ලැබෙන ආදරයක් තියෙනවා නම් කවදාකවත් ඒක වෙනස් වෙන්නේ නැහැ කියලා බලාපොරොත්තු වෙනවා. හරි? ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ තියෙන සත්‍ය తත්වය දන්නේ නැතිකම හින්දා කවදාකවත් විය නොහැකි දේවල් වෙන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙනවා. ඒක පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ. ඒක පාවිච්චි කරන්න පුළුවන් වඳුරාව පාවිච්චි කරන්න පුළුවන් දේවල් තියෙනවා. නේද? ඕනම් හුරු කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ ඒ ඒ දේවල් වලින් ගත හැකි වැඩේ මොකද්ද කියලා දැනගත්තොත් අපි අමාරු වෙටෙන්නේ නැහැ. ඒවා දන්නේ නැති හින්දා තමයි අපි මේ වගේ අමාරු වල වැටෙන්නේ. ඒකින්ද තමයි රිදෙන්නේ. එහෙනම් Taman ගැන දැනගන්න ඕනේ. ඒ දැනගැනීම සඳහා ධර්මය වෙන මොකටවත් නෙවෙයි. ඒකයි ධර්මයෙන් ලැබෙන සැනසීම කියලා කියන්නේ. අපි අනවශ්‍ය බලාපොරොත්තු ඇති වෙන්නේ නැත්නම් බලාපොරොත්තු කැඩෙන්නේ නැහැ. බලාපොරොත්තු කැඩෙන්නේ නැත්නම් දුක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද තමයි මේ ජීවිතේට ඔය අපි නිකන් කට වචනෙට කියනවා නිකන් කියන මෙන්න එහෙම කියනවා. සියලු දේට සැනසීම තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල කියලා ඉතින් නිකන් කියනවා. හරිද? ලෝකේ අතරමං වෙච්ච වෙලාවක එකම සරණට තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය විතරයි කියලා නිකන් කවි වගේ කියනවා මේවා. හැබැයි නේද කොහොමද ඒක වෙන්නේ කියලා හොයලා බලන්නේ නැහැ. ඇයි ඒක කියන්නේ කියලා බලන්නෙත් නැහැ. ඒක නිකන් අර නිකන් තවත් එක මේ බැඳීමක් වගේ එකක් වගේ නිකන් පාවිච්චි කරන්න බලනවා. මේ ඒකෙන්ද එකෙන් අපිට ලොකු ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. නමුත් අපිට පසුගිය සතියේ තේරුණා සත්‍යවිසුද්ධිය කියන එකෙන් අපි කොහොමද අපේ මානසිකත්වය ඉදිරියට ගන්න කියලා. දැන් ඉදිරියේදී කතා කරද්දී අනුපස්සනාව කියන්නේ සත්‍යවිසුද්ධියත් එක්කම කොහොමද අනුපස්සනාව සිද්ධ වෙන්නේ කියලා කතා කරනවා. ඒකට අවශ්‍ය කරන වටිනම සාකච්ඡාවක් තමයි මේ මේ වෙලාවේ අපි මේ කරන්නේ මේ නුවණ නැත්තම් සම්පජාන්නේ කියලා කියනවා ඔකට. හරි. ඉතින් මොකද්ද මේ නුවණ? මේ නුවණටම කියන තව වචනයක් තමයි ධම්මවිචේ සම්බෝධංගය කියලා. කියුණු නුවණ. මේකටම කියන තව වචනයක් තමයි ප්‍රඥාව කියලා. මේකටම කියන තව වචනයක් තමයි සම්පජාන්නේ කියලා. ඔය ඔක්කොම කියන්නේ මොනවද? නුවණටයි. එතකොට මේ නුවණ පිළිබඳව අර්ථ දැක්වීම වල තියෙන එක එක ඒ අර්ථ දැක්වීම තමයි ඉති අජ්ජත්තං ධම්මේසු පවිචය. ඉති අජ්ජත්තං ධම්මේසු පවිචය කියන්නේ අජ්ජත්තික වූ ධර්මයන් පිළිබඳව තියෙන නුවණ. දන්න බව. මොනවද අජ්ජත්තික කියලා කියන්නේ? අජ්ජත්තික කියලා කිව්වහම තමන් තමන් කොටගත් තමන්ගේ කියන අදහස. ඒතර කෙනෙක් කියන්න පුළුවන් ධර්මයට අනුව මගේ කියලා එකක් තමන්ගේ කියලා එකක් නැහැ නේද? අන්න හරි. නැත්තම් පැහැදිලිවම මේ වැඩේ අතාරින්න මොකද එහෙනම් ඕන වැඩේ වෙලා. <laughs> තමන්ගේ කියලා දෙයක් නැහැ කියලා ස්ථීර නම් හොඳටම දැනෙනවා නම් හය විදර්ශනා කරන්න දෙයක් නැහැ. හරිද? එතකොට විදර්ශනා කරන්න දෙයක් නැහැ. මොකද තමන්ගේ කියලා දෙයක් නැහැ. එහෙනම් අනුගේ කියලා දෙයක්වත් නැහැ. එහෙනම් යාට ඇලෙන්න දෙයක්වත් නෑ බලාපොරොත්තු ඇති වෙන්නේ නෑ තමන්ගේ අනුන්ගේ අනුයි කියලා තමන්ගේ කියලා තියෙන දේවල් නේද? ඒ කියන්නේ තමන්ගේ ශරීරය සහ අනුන්ගේ ශරීරය කියලා නේද? සමහර ශරීර ගැන තමයි කියන්නේ තමන්ගේ මගේ කෙනෙක්, මගේ කෙනෙක් කියලා කියනවා. ඒත් ඒවත් එක්කයි අපි ඇලෙන්නේ මගේ මගේ කියන දේවල් එක තමයි ඇලෙන්නේ. එහෙම එකක් නැත්තම් විදර්ශනාවක් ඕනේ නෑ. ප්‍රශ්නේ තියෙන්නේ අපි කිව්වට මම නෑ, මගේ නෑ, මගේ ආත්මය නෑ ඔය ඉතින් ඔය කියවුවට දැන් ඔන්න පරීක්ෂණය කරන්න ඕන වෙලාව මොකක්ද? මගේ මම මගේ කියනකොට මට මොකක් හරි දැනෙනවා. නේද? හැමෝටම මොකක් හරි දැනෙනවා. හිතට දැනෙනවද මම කියනකොට දැනෙනවද නැද්ද? මම. කියනකොට අපි දැනෙනවා මොකද මම. කියනකොට දැනෙනවා. මගේ දේවල් කියනකොට දැනෙනවා. අන්න ඒ ටික පොඩ්ඩක් වෙන් කරගන්න ඉස්සෙල්ලා. තමන් තමන්ගේ කොට ගත්ත කොට ගත්ත. ඒ කියන්නේ තමන්ගේ කියලා ගත්ත දේවල් වගේ දැන් මේක මානසික අරගලයක් මේ කරන්න යන්නේ. හරි. එහෙනම් ඉස්සෙල්ලා මේ කොටස වෙන් කරගන්නවා අපි. එතකොට ඔන්න තේරෙනවා. මේ ශරීරය මගේ හරි. මගේ ශරීරය කියලා අපිට හොඳට දැනෙනවානේ. මේ හිත මගේ නේද? ආදරය මගේ. එහෙම දැනෙනවා. එහෙනම් මගේ කොට ගත්ත ඒවා වගේ තියෙනවා. හරි. ඊළඟට අනුන්ගේ කොට ගත්ත ඒවා වගේකුත් තියෙනවා. අනුන්ගේ කියන්නේ අයිතිය පිළිබඳ නෙවෙයි. අයිතිය මගේ කියලා මට හිතෙනවා. නමුත් අනුන්ගේ ඒවා. අනුන්ගේ කියන්නේ අනුන්ගේ ශරීර, අනුන්ගේ සිත්, අනුන්ගේ ආදරය. නේද? ඒ වගේ මට දැනෙන මගේ මට අයිතියක් තියෙනවා වගේ දැනෙන නැත්නම් අයිතියක් නැති හරි කමක් නැහැ. අනුන්ගේ කියලා අපි කියන දේවල් වගේ තියෙනවා. හරිද? ඔන්න ඔයවා පිළිබඳව අපිට මනා අවබෝධයක් තියෙන්න ඕනේ. ඒකයි සතිපට්ඨාන දේශනාවේ අපූර්වට තියෙන්නේ ඉති අජ්ජත්තං කායේ කායානුපස්සී විහෙති. බහිද්දා කායේ කායානුපස්සී විහෙති. ඉති අජ්ජත්තං වේදනාසු වේදනානුපස්සී විහෙති. බහිද්දා වේදනානුපස්සී විහෙති. නේද? චිත්තේ චිත්තානුපස්සී විහෙති. ඉති අජ්ජත්තං. ඊට පස්සේ අජ්ජත්ත බහිද්දා. එතකොට කය වේදනා සිත සහ ධම්ම ඔය හතර එනකොට මම කියලා ගත්ත ඔක්කොම එනවා. මම හෝ අනුන් කියලා ගත්ත ඔක්කොම එනවා කාය වේදනා චිත්ත ධම්ම කියලා කියනකොට. කාය වේදනා චිත්ත කියන්නේ සිතමයි ධම්ම කියන්නේ සංඥා සහ සංස්කාරයන්. එතකොට මේ පහ වෙනම ගත්තාම ওই කොටස් හතරකට බෙදලා තියෙන ටික ගත්තාම හොඳටම අපිට අපේ අපිව අර්ථ දක්ව ගන්න පුළුවන් වෙනවා. අන්න ඒකයි කියන්නේ සංස්කාර පිළිබඳ වූ විදර්ශනා ප්‍රඥාව. සංස්කාර පිළිබඳව විදර්ශනා ප්‍රඥාවටමයි කියන්නේ මේ නුවණ නැත්තම් මේ අවබෝධය කියලා. එතකොට මේ අවබෝධය ඇති කරගන්න මූලික ඕන බහුසුතභාවයක් තියෙන එක තමයි ඔය ඒ නුවණ එතෙන්ට යෙදෙන්නම ඕනේ. ඒ බහුසුතභාවයත් එක්ක නුවණ. දැන් අපි බලමු පොඩි උදාහරණයක් අරගෙන කාමච්ඡන්දය කියලා කියනවා. හරි කාමචන්දේ කියලා නැත්නම් අපි තීන මිද්දේ කියලා ගමු තීන මිද්දේ කියලා කියනවා නැත්නම් වීරිය කියලා කියනවා මතකද අපි ඊයේ දවසේ අභිධර්ම පාඩමේදී මම වීරය ගැන අභිධර්මානුකූල වීරය සහ තීන මිද්දේ දෙක ගැන අභිධර්මානුකූලව තියෙන අර්ථ දැක්වීම ආදී මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කරා. ඇයි ආය අර පාඩම යන අතරවාරේ මේක වෙනම අපි කතා කරේ. ඊට කලින් අපි චෛතසික ගැන කතා කරනකොට මේවා විස්තර කරා. වීර්ය පිළිබඳ කතා කරපු සතියේ අභිධර්මයේ පිළිබඳව අපි ඒක අරගෙන පාවිච්චි කරලා කතා කරේ වීරය කියන එක කොහේ උපදින ධර්මයක්ද? අන්න අපේ හිතේ උපදින ධර්මයක්. මට දැනෙන්න ඕන මෙන්න මේකයි වීරය කියන්නේ. කිති අජ්ජත්තං වාදම්මේසු ධම්මාන් පස්සේ විහෙරති. හරි. ඒක වැටෙන්නේ ධම්මානුපස්සනාවටමයි. ඇයි? වීරය කියන එක හොයන්න වීරය කියන එක කොහෙද තියෙන්නේ ධර්මයේ සඳහන් කරලා. සතිපට්ඨාන සූත්‍රයේ වීරය අහුවෙන තැනක් තියෙනවා. නේද? ධම්මානුපස්සනාවේ තියෙනවා සත්‍යපබ්බේ කියලා එකක්. හරිද? සත්‍යපබ්බේ තියෙනවා චතුරාර්ය සත්‍ය ධර්මය. සත්‍යපබ්බේ කියන්නේ. ඒකේ තියෙනවා මාර්ග සත්‍ය. මාර්ග සත්‍යයේ තියෙන සම්මා වායාම. හරිද? ඒතර ඒක වැටලා තියෙන්නේ කොහෙද? ධම්මානුපස්සනාවට. එහෙනම් ඒක කය වෙන්නෙත් නෑ, වේදනාව වෙන්නෙත් නෑ, චිත වෙන්නෙත් නෑ. ඒක චෛතසික කොට වැටෙන්නේ. සංඥා සංකාර කියන්නේ චෛතසික. හරි? එහෙනම් සිතේ උපදින හැඟීමක්, චේතනාවක් හඳුනා ගැනීම සහ ඒකත් එක්ක උපදින දෙයක් තමයි සම්මා වායාම කියලා කියන්නේ. සිතෙන් ඒ සිතත් එක්ක, සිතයත් එක්ක සිතට උපකාර කරන නැත්නම් සිත උපදින්න හේතු වෙන සිත නොවන සිත ගන්න තැනම සිත උපදින තැනම උපදින සිත ගන්න අරමුණම ගන්න සිතට අන්‍ය වූ ක්‍රියාවක් තමයි විරති කියලා කියන්නේ. අන්න අපි දන්නවා එතකොට අපේ පැත්ත ඇතුළ ගැන. අන්න එහෙම නුවණ කියලා කියන්නේ මෙන්න මේ තමන් පිළිබඳ දැන ගැනීම ටික. තමන්ගේ කියලා ගත්ත දේවල් පිළිබඳව හරියට දැනගන්නකොට වැඩක් වෙනවා හැබැයි. මොකද්ද වෙන්නේ? තමන්ගේ කියන එක නැති වෙනවා. <laughs> තමන්ගේ කියලා ගත්ත දේවල් හරියට කොයි වගේද දන්නවද? මගේ යාළුවෝ ටික කියලා මම හිතාගෙන ඉන්නවා කට්ටියක් ගැන. ඉතින් මට කියනවා කවුරු හරි කෙනෙක් ආ ඉතින් එහෙනම් ඉතින් යාළුවෝ ටික ගැන හරියටම හොයාගෙන ඉන්නකෝ කියලා. මමත් ඉතින් ඇත්තට මෙහෙම කිව්වනේ කියලා අපි හිතමු අපේ අම්මා හරි තාත්තා හරි කියනවා කියලා යාළුවෝ ටික ගැන හරියට හොයාගෙන ඉන්න කියලා. දැන් මම වෙනදාට වැඩිය ලොකු උනන්දුවෙන් යාළුවෝ ටික ගැන හොයනවා. බලනකොට මේ ඔක්කොම ඉඳලා තියෙන මගෙන් කපටිකමේ ප්‍රයෝජනයක් ගන්න කියලා දැන් අන්න එදාට යාළුවෝ ටික ගැන මගේ යාළුවෝ ටික ගැන හොයන්න ගිහිල්ලා මට උනේ මොකද්ද? මගේ යාළුවෝ කියලා එකක් නෑ කියලා තේරුම් ගත්තා. නේද? ඒ වගේ මේකේ ඇත්ත తত্ত্বය හොයනකොට අජත්තං වා ඉති අජත්තං වා කියලා අජත්තික කියලා සම්මතයේ තියෙන දේවල් ටිකයි අපි ගන්නෙ. ඒක අරගෙන ඒක මොකද්ද කියලා හොයනකොට ඒක එහෙම කර නැති බව තේරෙන්නේ ඉතල දැනෙන දේ ගන්න කියලා බුදු දේශනාව යනවා තියෙන්නේ. ඒ කියන්නේ බහිද්ධාවා කියලා තියෙන උතන වෙනම වැඩේ. ඊට පස්සේ බහිද්ධාවා කියලා ගත්තම දැන් අපි මේ පොඩි දෙයක් ගත්තොත් අසුභ භාවනාව අරගෙන කෙස්ලොම් නියදා සම්මස්නහරයට යට මිදුළු මේකේ තියෙන මේ වගේ ටිකක් කියලා දැනුණාද එහා පැත්ත ගැන පොඩි සංසන්දන එහා පැත්ත ගැන වෙනම බැලුවද ඊට වෙනම එහා පැත්තත් අරගෙන බලනකොට කෙස්ලොම් නියදා සම්මස්නහරයට යට මිදුළු මේ දෙකම කැටිකොට නැත්නම් මේ දෙකම එකක් විදිහට අපි දෙන්නටම පුළුවන් කියලා අපි කියන්නේ නේද? මට පුළුවන් කියලා සිතක් උපදිනවා, එහා පැත්තටත් පුළුවන් කියලා සිතක් උපදිනවා. දැන් මට අදහසක් ඇති වෙනවා. අපි දෙන්නටම පුළුවන් කියලා. හරි? ඒක හිතයි නේද තියෙන්නේ නේ? අන්න ඒ වගේ දෙන්නම එකයි කියලා. දෙන්නම එකයි කියලා. එක සිතක් වෙනවා සංසන්දනාත්මකව දෙකම එකයි වුණා තියෙන්නේ. කේස්ලම් නියද සම්මස්නහරයට ඇට මෙදුරු ආදීන් තමයි මේක ටික තියෙන්නේ. ඒක තේරුණාට පස්සේ දෙකම එකයි කියලා ඇති වෙනවා අන්න සංසන්දනාත්මක. එතකොට එහා පැත්ත මෙහා පැත්ත සමතුලිත වෙනවා හුඟක් වෙලාවට. ඉතින් ඒ ඊට පස්සේ ඒ වගේ ඇතිවීම නැතිවීම අපි කතා කරා ගැන උද්‍යව්‍ය වගේ දේවල් මට්ටමට නාම රූප පරිච්ඡේද මට්ටමට ගියාම ඉතින් ඒවා ඔක්කොම හොඳටම සමාන බව තේන ඔක්කොම තියෙන්නේ එක්තරා ක්‍රියාවලියක් විතරයි. ඒතර සත්ත්ව පුද්ගල කියලා අරගෙන වෙන වෙනම වෙන වෙනම ගන්න බෑ කියලා හොඳ ආකාරව තේරෙනවා. එතකොට මේවා ගැන අපි කතා කරද්දී මේ කෙටියෙන් දැන් කියනවා නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ වාගේ ලක්ෂණ. හරි. ඒ වාගේ සියුම් බවත් එක්ක තියෙන ඒ ලක්ෂණ වටහා ගන්න ආකාරය. එතකොට ඒ වාගේ කෘත්‍ය, ඒවයි මොනවද වෙන්නේ? හරිද? ඊළඟට ඒවා ඊට පස්සේ ඒ ඒවා වෙන් කරලා දැනගන්නකොට දැනගන්න පුළුවන් හැකියාව. ඊළඟට ඒවා හැදෙන්න හේතු වෙන දේවල් දැන් රූපය හැදෙන්න හේතු වෙන දේවල් කිව්වොත් කර්ම, චිත්ත, ඍතු, ආහාර. ඒතර අන්න එහෙම දැන ගැනීමක් අවශ්‍ය වෙනවා. මොකද මොකක්ද මේ දැන ගැනීමේ තියෙන අවශ්‍යතාවය කියලා බලන්න. දැන් මේකට මම හොඳ උදාහරණයක් කියන්නම්. ගුරුවරේ අපිට පන්තියේදී විද්‍යා පාඩමක් උගන්වනවා. මේ උගන්වන විද්‍යා පාඩමේදී එයා කියනවා මේ එතුමා කියනවා අපේ ගුරුවරයෙක් මෙන්න මේ සංයෝග ටික දාපුවාම මෙන්න මේ වගේ අලුත් සංයෝගයක් හැදෙනවා කියලා දාන දෙකේ පාටක් කියන හැදෙන එකක් කියනවා. හරි. දැන් මට එක දැන් මම මේක කටපාඩම් කරනවා. එක එක එක එක එක සංයෝගයේ නමත් එක්ක කටපාඩම් කරලා දැන් මම මේක දන්නවද නැද්ද? දන්නවා. මේක ගැන දැනගත්තට සැකයක් එන්නේ නැද්ද හිතේ? සැකයක් එන්න බැයිද? පුළුවන්. හරිද කියලා දුන්නා. සර් වැරදුනක් දන්නේ නැහැ. පොතේ තිබ්බ දේ වැරදිලා දන්නේ නැහැ. දැන් මට මේ සැකේ අයින් කරගන්න ඕනකම තියෙනවා. මම මොකද කරන්න ඕනේ? ඒ අහවල් සංයෝගයයි මේ සංයෝගයයි මේ එකතු කරලා බලන්න ඕනේ අරක හැදෙනවද කියලා. හරි. හරි. දැන් බලමු ඒක හදාගන්න දැන් යන්න යන්න හදන ගමන යන්න යන්න. දැන් ලැබ් එකට යන්න ඕන ළමයා ඉගෙන ගන්න කෙනා යන්න ඕනේ. යන්න කියලා ළමයා ඉන්නකොට ළමයා නිදි. හරි යන්න කියලා ඉන්නකොට නිින්ද කියලා. යන්න හිතෙන්නේ නැත්තම් හිත ඇකිලිලා වගේ නා. හරිද? බෑ කියලා හිතෙනවා නම් අද බෑ කියලා හිතෙනවා නම් කාපු ගමන් හින්දා යන්න බෑ. කණ්ඩිත බඩගිනි හින්දා යන්න බෑ. හරිද? ඔය වගේ හිත ඉඩ දෙන්නේ නැත්තම් යන්න. හරිද? මේක එතකොට සැකහැර දැනගන්න පුළුවන් වේද? බෑ. එහෙනම් අවබෝධය සඳහා එහෙම ඒක ඕන එහෙනම් තීන මිද්දේ නැත්තම් වීරය නැත්තම් තීන මිද්දේ යට කරගෙන යන වීරය නැත්තම් යෑම නැත. හරිද? එහෙනම් ඒක ඒක පැහැදිලි. හරි. ආ දැන් තව දේවල් ලෝකේ තියෙනවා ගොඩක් දේවල් කියන්න තියෙනවා ඒ ඔක්කොම එකත් එක දාලා දැන් ඒක විතර නෙවෙයි කාමච්ඡන්ද ආදී ආවොත් යන්නත් බෑ වගේ නේද? ඒ කියන්නේ වෙන වෙන දේවල් වලට හිත ගියොත් යන්න බෑ. හ්ම්. ඒවා තියෙන ඒවා ඔක්කොම පැත්තකින් දාලා ඊළඟට මම කියනවා දැන් ගියා කියලා. ගියාම මේ ළමයා අර කියලා දුන්න දේවල් හරියට ඉගෙනගෙන නැත්තම්. හරියට ලැබ් එකට යනකොට එයා හරියට ඉගෙනගෙන නැත්තම්. ගියාට වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් වීරිය තිබ්බට වැඩක් නැහැ. නුවණ නැත්තම්. හරි. දැන් අපි මේ භාවනාවක ඉන්නවා. ඉන්නකොට මට මගේ කය ගැන යමක් අවබෝධ වෙමින් තියෙනවා. නැත්නම් මට වේදනාව ගැන මට නැත්තම් සංඥා ගැන නැත්තම් සංකාර ගැන මොනවා හරි දෙයකට මම හිත යොමු කරගෙන මේකේ ඇතිවීම නැතිවීම අත්දකිනවා. මේකෙන් ලැබ් එකට ඇවිල්ලා දැන් කොහොම හරි කරලා. හරිද? ලැබ් එකට ආවා දැන් එක එක වගේ ඔන්න එළිය අපේ වුණු අරහෙන් අරවා වුණු මේවා වුණු කියන්නේ උඩ යනවා වගේ දැනෙනවා පල්ලෙහා යනවා වගේ දැනෙනවා ආලෝකයක් එනවා වගේ දැනෙනවා දැන් මොකද මේ වෙලා තියෙන්නේ ලැබ් එකට ආවට මොකද්ද වෙන්නේ මොකද්ද කරන්න කියන නෝන නෑ ඇස් දෙකගෙන නිකන් ඉඳලා. හරි හිතත් ටිකක් එකඟ වෙලා මොකද සීලවන්තවත් ඉඳලා ගුණවන්තවත් ඉන්න හින්දා හිත එකඟ වෙනවා. හරි ඒ කියන්නේ ලැබ් එකට එන්න පුළුවන් යාට. නිකන් නීවරණ ටික යට කරගත්තා නම් එන්න පුළුවන්. ඒතර ආවට මොකද නුවණ නැත්තම් ඒ කියන්නේ සමාධිය විතරක් තියාගෙන ඒකාග්‍රතාවයක් විතරක් තියාගෙන සමහර අය කටයුතු කරනවා ඇත්තටම ඒ කටේ සීලවන්තයි ගුණවන්තයි. සීලවන්තව ගුණවන්තව ජීවිතය ගත කරන හුඟක් අයට ධර්මයෙන් ඇති කරගත යුතු ප්‍රඥාව ඇති නොකර ගැනීම නිසා භාවනාවකදී විදර්ශනා නුවණක් ඇති කරගන්න බැරි වෙනවා. හරිද? කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ කාය සිත සංසිඳනවා. ඒක හරි. මේ කරුණ හොයලා නැහැ හරියට. ඒ කියන්නේ ගුරුවරයා කියලා දුන්නාර පරීක්ෂණයේ මේවා දෙක දන්නේ නැහැ හරියට. දන්නේ නැහැ සංයෝග දෙක මොකද්ද කියලා හරියට මතක නැහැ. ආ හොඳයි මතක නැහැ දන්නේ නැහැ. ඒක ඒක මතක තියාගන්නේ නැහැ. හරිද? හැබැයි දැන් දැන් මෙයා හොඳට මතක තියාගත්තා. මෙයාට මේකත් තේරුණා. දැන් ලැබ් එකට ආවිල්ලා තියෙන්නේ. දැන් නුවණ තිබේ එයාට. හැබැයි අමතකයි. කවුරුහරි චුට්ටක් මතක් කරුවොත් මතක් වෙනවා. හරිද? අමතකයි කරන විදිහත් අමතකයි. අහවල් බෝතලේ තමයි මේක තියෙනවා කියේ මේක මෙහෙම කරන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න කියේ කරන විදිහ අමතකයි. එහෙනම් නුවණ තිබ්බට බෑ. තව මොකක්ද තියෙන්න ඕන? සිහිය වෙන්න ඕන. හරිද? සිහිය තියෙන්න ඕනේ ඒක මතක් වෙන්නේ නැහැ මතක් කරනවා කරනවා කරනවා විභාග වලට එහෙම ගියාම වෙන්නේ නේද මතක් කරනවා කරනවා කරනවා කරනවා කරනවා මතක් වෙන්නේ නැහැ හැබැයි ඊට කලින් හොඳට මතක තිබුණා ඒ කියන්නේ යාට මේක නුවණ තියෙන මේක වෙන්නේ මෙහෙම නිකන් මැවිලා වගේ තියෙනවා මේක වෙන්නේ මෙහෙම මේක වෙන්නේ මෙහෙම කියලා නමුත් අර වචනේ මතක් වෙන්නේ නැහැ ඒ වගේ ඒ වගේ සිහිය නැත්තම් මේක බෑ අන්න ඒ වගේ භාවනාව ගින්න කෙනාට මේ මොකක්ද වෙන්නේ කියන එක පිළිබඳව නුවණ තියෙන්නත් ඕනේ ඒ නුවණ පිළිබඳ සිහිය තියෙන්නත් ඕනේ විස්තරය. ඒක තමයි මේ ආතාපි සම්පදානෝ ඔය තුනම එකතු වෙච්ච තැනක තමයි අපිට මේ අවබෝධය කියන එක ඇති වෙන්නේ. එහෙනම් ඉති අජ්ජත්තං වා කියනකොට අපේ අජ්ජත්තික වූ සියලු දේ ගැන අපිට නුවණ අද මේ සතිය අපි කතා කරන්නේ නුවණ ගැන. හරිද? සමහර අයට සිහියයි නුවණ දෙකම තියෙනවා වීරය නෑ යා ගන්න දෙන්නේ. හරි? ඉතින් ඒ වගේ එහෙමනම් අපි අජ්ජත්තිකව තියෙන මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව කොහොම හරි කරලා කරුණු දැනගන්න ඕනේ. හරිද? ඒ කරුණු දැනගත්තේ නැත්නම් අපිට කවදාකවත් බෑ ඉදිරියට යන්න. මේකේ ඇත්ත తත්ත්වය තේරුම් ගන්න පුළුවන්කම නැහැ. ඉතින් ඒකින්ද රූප කියන්නේ මොනවද? වේදනා කියන්නේ මොනවද? සංඥා කියන්නේ මොනවද? සංකාර කියන්නේ මොනවද? විඥාන කියන්නේ මොනවද? ඔය පහ ගැන හැම කෙනෙකුටම යම් අවබෝධයක් තියෙන්න ඕන බෞද්ධයෙක්. අපි මේක කතා කරන්නේ ওই ක්‍රමයට. හරි. හුඟක් අය වැඩක් නැහැ. ඉතින් මේවා කතා කරලා ඇයි මල් පූජා කරන ගාථාවෙත් තියෙන අනිත්‍ය ලක්ෂණය නේද? ඒකේ තියෙනවා යම්කිසි අනිත්‍ය ලක්ෂණයක්. එතන මේ මල මම පූජා කරන මේක වගේම මගේ ජීවිතයත් පරල වෙලා යනවා කියලා. ඒක ගැනවත් සිහියන්නේ නැහැ නේද මොකද? ඒතර පංච උපාදානස්කන්ධය ගැන කවර කතාවක්ද? පංච උපාදානස්කන්ධය ගැන තේරුම් ගන්න කියලා දේශනා කරපු දේශනාවේ තියෙන දේ අනුව ඒිනුයි අපිට ස්ථිර සැනසිරිදායක තත්වයකටපත් වෙන්නේ කියලා දන්න අපිට හරි නමුත් සඳහන් එච්චර එහාට ගිය ගැඹුරු අවබෝධයකට යා යුතුව තියෙන අපි මේන මොකද කරන්නේ පංච උපාදානස්කන්ධය පැත්තක තියලා දූවගෙන ගිහිල්ලා පඳුරකුත් අරගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා නේද පඳුරු ගැට ගන්න තත්ත්වයකටපත් වෙලා තියෙන ලෞකික දේවල් ලියනවා පංච උපාදානස්කන්ධය අතහරින්න කියලා දේශනා කරපු බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මට පංච උපාදානස්කන්ධයක් ඕනේ මට දරුවෝ ඕනේ මට අරව ඕනේ මේව ඕනේ කියලා එතන මල්ල නේද විජ්ජුම්බරයක් තියෙන්නේ නේද බලන ජයසිරිමා බෝධින් වහන්සේ ළඟට හැම ගිහිල්ලා අඩුම ගානේ පංච උපාදානස්කන්ධය මෙනෙහි කරන්න වෙලාවක් නැහැ කාටවත්. මෙනෙහි කරන්න යන කෙනෙකුටවත් නිදහස නැහැ බුදුරජාන් වහන්සේ අපේට තියාගෙන නේද මේ ජයසිරි මහබෝධින් වහන්සේ ළඟ වගේ තැනක මේක කරන්න පුළුවන්කම නැහැ. ඉතින් මම කියන්නේ පූජා එපා කියලා නෙවෙයි මේ කියන්නේ. කෙනෙක් හිතයි පූජා එපා කියනවා පූජා එපා කියනවා කියන්නේ පූජා තියන්න ඕනේ. හැබැයි පූජාවට විතරක් හිර වෙලා නම් හරියන්නේ නැහැ. පූජාවට විතරක් හිර වෙලා හරියන්නේ නැහැ. ඉන් එහා ගිය බොහෝ දේවල් තියෙනවා අපිට ධර්මය තුල කරන්න. එහෙනම් අජ්ජත්තික දේවල් සහ බාහිර දේවල් ගැන විශේෂ නුවණක් ඇති කරගන්න පොත්පත් බලන්න ඕනේ. කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්න ඕනේ. හරිද? ඒ වගේ බොහෝ දේවල් කරන්න ඕනේ. කරන්න ඕන දේවල් ගැනත් අපි කතා කරනවා. හෙට අනිද්දා මේක මේ සතියට අදාළ කාරණා හින්දා ඒවා මොනවද කියලා කතා කරමු. ඊළඟට මේ ඇති කරගත්ත නුවණ පිළිබඳ සිහිය දෙක එකතු කරලා හැම ඉරියව්වේ මේ සිහිය පවත් ගන්න ඕනේ. මතකද? එතකොට කියනවා සති සම්පජාන්නේ කියලා. සති සම්පජාන්නේ කියලා. එතකොට මේ ක්‍රමයේ පිළිබඳ දැනගන්න ඕනේ. මේ මේ ක්‍රමයේ දැනගන්න කෙනාට මේ නුවණ හොයාගන්න කෙනාට වටිනම ඊතා වටින දේවල් තමයි පංච උපාදානස්කන්ධය විතරක් නෙවෙයි පංච උපාදානස්කන්ධයත් එක්ක තව දෙයක් ඕනේ. ඒ තමයි පටිච්චසම්පාදය. පටිසම්පාදයේ තියෙන්නේ මොනවද? පංච උපාදානස්කන්ධයේහි හට ගැනීමට හේතු වෙන චක්‍රය. හරිද? පංච උපාදානස්කන්ධයේ හට ගැනීමට හේතු වෙන චක්‍රය. හේතුඵල ටික තියෙනවා ඒකේ. එතකොට මේ අපි ඉගෙන ගන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ අපිට ඉගෙන ගන්න කියලා තියෙන කියන්නේ මොකද්ද? ඵලයක් හේතුවක්. තද්දේ දුන්න නම් මම දැනගන්න ඕන දේ දුන්නේ මෙන්න මේ මේ මේ මේ වගේ පාට ටික එන්නේ මේ මේ ගානට වතුරයි මේ ගානට අවය මිශ්‍ර වුණාම. මේකේ මේ මේ පාට ටික පාට අඩු වෙන්නේ මේවා අඩු වෙනකොට. හරිද? හරියට මොකක්ද අපි ගෑස් ගෑස් ලිපේ ගෑස් වැඩි කරගන්නකොට ගින්දර වැඩි වෙනවා. ඒ දර ලිපේ නේද? මේ ගානට ගින්දර ඇවිලෙන්න නම් මෙන්න මෙහෙමයි දර දාන්න ඕන කියලා අපේ අම්මලා දන්නවා. නේද? දැන් ගින්දර අඩු කරගන්න ඕන නම් මොකද කරන්න ඕන කියලා දර දාන්න ඕන විදිහත් දන්න. එතකොට අයින් කරන්න ඕන හැටි ඒක ඔක්කොම දන්නවා. නේද? ඒ වගේ මේ අලු ටික අයින් වුණේ නැත්නම් කොච්චර දර දැම්මත් පත්තු වෙන්නේ නැහැ කියලා දන්නේ නැති හේතු දන්න හින්දා ඒ හේතු වෙනස් කර කර කර කර ඵලය වෙනස් කරගන්න. එතකොට පංච උපාදානස්කන්ධේ අපි හේතු වෙනස් කර කර ඵලය වෙනස් කරනවා නෙවෙයි. හේතු වෙනස් වෙනකොට ඵලය වෙනස් වෙනවා. අන්න ඒක ගවේෂණය කරන්නයි මේ යන්නේ. එතකොට පටිච්ච පංච උපාදානස්කන්ධයත් එක්ක පටිච්චසම්පාදය දන්න කෙනා හේතුඵල ධම දන්නවා. ඔය ටිකටම තමයි අපිට ඔය ටික ඕන වෙනවා. ඔය දැනුම ඕන වෙනවා. දිට්ඨි විසුද්ධිය සහ කාංකා විතරන විසුද්ධිය කියන තැන් වලට යද්දී දිට්ඨි විසුද්ධිය ගැන තියෙන පොත්පත් වල තියෙන ඔක්කොම කටපාඩම් කරගන්න පුළුවන් බයිද ඕන්න මම අහනවා පංච උපාදානස්කන්ධය වෙන්ව දන්නා වූ නුවණ තමයි නාම රූප පරිච්ඡේද නැත්නම් දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ නේද එතකොට ඒවැ හේතු දන්නා වූ නුවණ කියන තැන තමයි කියන්නේ පච්චේ පරිග්‍රහ කියලාත් අපි කියනවා නැත්නම් කාංකා විතරන විසුද්ධිය කියලාත් කියනවා එතකොට ඒ ඒ කියන්නේ සංඛා විතරණ විසුද්ධියේ අර පටිපදා කොටසට ගිහිලා සිහිය පිහිටවා ගන්න මට්ටමට ගියාම තමයි පච්චේ පරිග්‍රහ ඥානය කියලා කියන්නේ ප්‍රත්‍ය දන්නා වූ නෝන. දැන් ඒවට අදාළ පොත්පත්වල කරුණු තියෙනවා. හරි. ගොඩ කරුණු තියෙනවා ditthi visuddhiya ගැන, පංච උපාදානස්කන්ධය ගැන, විශේෂයෙන් පටිසම්පාදය ගැන ගොඩ විස්තර තියෙනවා. මම පොඩි වැඩක් කියන්නද? මේ පොත්පත් ටික ඔක්කොම එකතු කරලා අපි කරුණු ටික ලියමු. හරිද? මේ පොත්පත් ගොඩක් පොත්පත් එකතු කරගන්න එකතු කරගෙන ත්‍රිපිටකයත් එකතු කරගෙන මේ කරුණු ටික ඔක්කොම ලියලා එකට පෙළගස්සනවා එහෙම කරලා. හරි? පෙළගස්සලා ඔක්කොම ටික කටපාඩම් කරලා. දැන් මම අහනවා නුවණ තියේද කියලා. නුවණ තියේද? නැත. නුවණ ඇති වෙන්න හේතු වෙන සංඥා වගේක් නම් තියෙනවා. ඒ එකතු කරේ මොනවද? සංඥා. හරි? ඒක මොකක් වගේ දන්නවද? ෆාමසි එකකට ළමයෙක් ගන්නවා වැඩට කියලා දන්නු. හරි. මෙයාට ඔක්කොම ලේබල් ටික උගන්වනවා මේ මේවා තමයි මෙතන තියෙන බෙහෙත් මේවා තමයි බෙහෙත් මේ බෝතල් ටික පෙන්වන්නේ නැහැ. තියෙන තියෙන තැන් පෙන්වන්නේ නැහැ. එයාගෙන එයාට සම්පූර්ණ ලයිස්තුවක් දෙනවා. සම්පූර්ණ ලයිස්තුවක් දීලා කියනවා මෙන්න මේ බෙහෙත් ටික තමයි මේ ෆාමසියේ තියෙන්නේ. ඔයා මේ ටික කටපාඩම් කරගන්න. හරිද? දැන් එයාට කවුරු හරි ගන්න කෙනෙක් බෙහෙතක් ගන්න කෙනෙක් આવත් එයා බලන ලිස්ට් එකේ. හා බෙහෙත තියෙනවා. දැන් දෙන්නේ කොහොමද? නේද? ඒක නෙවෙයිද ඔය කරේ? එහෙනම් ditthi suddhiට අදාළ සංකායතුන්ට අදාළ පොත්පත් ටික අරගෙන උඩ ඉඳන් පල්ලෙහා දක්වා ඒ ටික ලයිස්තුව හදලා ඔක්කොම කටපාඩම් කරොත් එයාට සංඥා ටික තියෙනවා නමුත් ඒක හඳුනා ගන්න සංඥා ටික කියන්නේ ඒ ඒ ලයිස්තුව පිළිබඳ සංඥා ටික තියෙන්නේ ඒක තමන්ගේ අධ්‍යාත්මික සංඥා අධ්‍යාත්මික සංඥා නෑ හරි එදාට එයාට ඒක නුවණ තියනවා කියලා කියන්න පුළුවන්කම නෑ එහෙනම් නුවණ කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයේ මේ සිද්ධ වෙන සිද්ධිය. හරිද? ඒක හඳුනා ගැනීම සඳහා අවශ්‍ය කරන තියුණු හරි මෙවැනි තියුණු නුවණ ගැන තියුණු නුවණක් පිළිබඳව අපිට පුළුවන් මෙන්න මෙහෙම කතාවක් හදාගන්න සමුදේ වය කියලා අපි අහලා තියෙනවා. මම හුඟක් දෙනෙක්ගෙන් අහනවා සමුදේ වය කියන්නේ අනිත්‍යද? ඇතිවීම නැතිවීම. යමක් ඇතිවීම නැතිවීම කියන්නේ පරිපූර්ණව අනිත්‍යද? දැන් අපි දැනගන්නවා ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව මේ ලෝකේ තියෙන දේවල් එහෙමයි. ඇති වෙලා නැති වෙන දේ ඕක දැන් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව එහෙමනේ වෙන්නේ හැම වෙලේම. ඕක පළවෙනි වචනේ අතහැරලා කියන්න පටන් ගන්න. නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. මේ ලෝකේ තියෙන මේ පංච උපාදානස්කන්ධයේ ලක්ෂණයක් තමයි ඒව නැති වෙනවා වගේම ඇති වෙනවා. නැති වෙනවා වගේම ඇති වෙනවා. ඒකයි සම්තතියක් කියලා කියන්නේ. නැති වෙන දේ නැවත ඇති වෙන්නේ තිබ්බ විදිහටමද වෙනස් වෙලාද? අන්න සමුදේ වය කියන්නේ වෙන එකක්. ඒ සමුදේ වය තුලින් තමයි අනිත්‍ය ලක්ෂණය මතුවෙන්නේ. යම් විදිහකින් නැති වෙලා ඇති වෙන දේ ඒ තිබ්බ විදිහටම තියෙනවනම් නැති වෙන හින්දා ඒක අනිත්‍ය ස්වභාවයක් තියෙනවා ඒක ඇත්තක් තියෙනවා නැති වෙන හින්දා නමුත් ඒක පරිපූර්ණ අනිත්‍ය තේරුම් ගැනීම අපි හිතන්නකෝ නැති වෙනවා ඇති වෙනවා තිබ්බ විදිහටම තියෙන්නේ නැති වෙනවා ඇති වෙනවා තිබ්බ විදිහටම තියෙන්නේ එහෙනම් ඒක නිත්‍ය ස්වභාවයක් උසුලනවා නේද අර ඝනව නෑ මොකද හැම වෙලෙම නැති වෙන හින්දා නමුත් ආයේ ඒකම ඇති වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ හැම වෙලෙම හැම සංස්කාරයකම ලක්ෂණය මොකද්ද නැතිව ඇති වෙන්නේ වෙනස් වෙලා. නැතිව ඇතිවන්නේ වෙනස් වෙලා. හරිද? අන්න ඒකට කියනවා අනිත්‍ය සංස්කාරයේ තියෙන අනිත්‍ය ලක්ෂණය කියලා. හරිද? ඉතින් ඒක අත්දකින්න ඕන කොහෙන්ද? මෙහෙන් මෙහෙන් මෙහෙන්. හරිද? එහෙනම් වේදනා જાති තුනයි අපි වේදනාව ගැන කතා කරනකොට කතා කරා සැප වේදනා දුක් වේදනා දුක් අසුඛ වේදනා හැදෙන තැන් 6යි නේද කොහෙද චක්කු සංපස්සද සෝත සංපස්සද ඒ කියන්නේ හැකරණාසය දිය ශරීරය. එතකොට ඒ තැන් හයේ සරෙන් සරේ හැදෙනවා. ඒ මදිවට ඒවා හැදෙන්න හේතු වෙන්නේ ඇහත් චක්කු ප්‍රසාදය කියලා එකක් තියෙනවා. ඒ චක්කු ප්‍රසාදයෙහි චක්කු විඥානය ඇතිකරන කුමන හෝ රූප પરමාර්ථ කොටසක් මේ ඇහත් එක්ක ඝට්ටණය වෙනවනම්. ආන් ඒකට කියන වර්ණ රූපාරම්මණය කියලා. ඒකට කියන රූපාරම්මණය කියලා. ඒ අරමුණයි මේ ප්‍රසාදයේ ගැටීම නිසාවෙන් චක්කු විඥානය උපදිනවා මේ තුනම ඉපදිච්ච වෙලාවකේ තුනේම එකතුවට කියනවා චක්කු සම්පස්සේ කියලා ඒතර චක්කු සම්පස්සේෙන්ද තමයි චක්කු සම්පස්සජ වේදනා හටගන්නේ ඔන්න ඔය ටික මේ තියෙන සිද්ධියත් එක්ක ගලපා Tamanට දැනගෙන තියෙන්න ඕනේ භාවනාවකදී ඒකට හිත යොමු කරලා බලනකොට ඒක අත්දැක ගන්න පුළුවන් සාධක ඕන තරම් භාවනා කරන කෙනා තියෙනවා. ගැඹුරින් මේ භාවනාවේදී ඉන්න වෙලාවක කකුලේ වේදනාවක් ආවා. ටිකකින් කකුලේ වේදනාව නැත. හුස්ම දැනුණා භාවනාවේ ඉන්න වෙලාවක හුස්ම දැනුණා. ඒ කියන්නේ ආනාපාන සති කරන වෙලාවක නෙවෙයි වෙන එකක් කරන වෙලාවක. හොඳට හුස්ම දැනෙන්න පටන් ගත්තා. ටිකකින් මම ආයෙ හිත අරමුණට ගත්තා. දැන් හුස්මේ වේදනාව නෑ. නේද? කලින් දැනන් හිටියේ කොහොමද? දැන් නැහැ කියලා කියන්නේ හුස්මේ වේදනාව තියෙනවා ඒ දැනීම තියෙනවා දැනෙන්නේ නැහැ කියලා තමයි මට හිතෙන්නේ. නේද? සාමාන්‍යයෙන් ගත්තම අපි කියන්නේ දැන් මේ දැන් මේ දැනුත් බලන්න මෙච්චර වෙලා හුස්ම දැවුණද? නෑ දැනුනේ. නෑ. මෙච්චර වෙලා හුස්මේ දැනීම තිබ්බේ නැද්ද ඒ කියන්නේ? තිබුණ තිබුණේ තිබ්බන දැනෙන්නේ නැහැ. නේද? හුස්මේ දැනීම මෙච්චර වෙලා තිබුණේ නෑ. ඒ කියන්නේ හැදුනේම නෑ. පැහැදිලිම නෑ. හරි මම ඔක දැන් 25 වතාවක් විතර කියලා තියෙනවා මේ වැඩසටහනේ. එතන තමයි සමුදේ වය තේරෙන්නේ අපිට. අපේ මේ ශරීරයේ තියෙන වේදනාව ගැන අපිට හිතෙන්නේ මං ඇස් පිය හෙලනවා තමයි මට හිතෙන්නේ විතක දැනෙනවා විතක දැනෙන්නේ නැහැ. දැනීම තියෙනවා දැනෙන්නේ නැහැ. හුස්මේ දැනීම තියෙනවා දැනෙන්නේ නැහැ. දැනීම නැහැ. දැනීම නැත්නම් දැනීම හැදෙන්නේ නැහැ. දැනීම කියන්නේ වේදනාව. වේදනාව හැදෙන්න විඥාණය දෙන්න බැස ගන්න ඕනේ. ඒතර මම වෙන කොහේ හරි විඥාන ගහගෙන ඉන්නකොට මේක දැනෙන්නේ විඥාණය වෙන කොහේ හටගෙන. විඥාණය එක වතාවකට උපදින්නේ එක ඉන්ද්‍රියක් එක විතරයි. චක්කු විඥානය එනකොට සෝත විඥානය නැහැ සෝත එනකොට ගහන නැහැ ගහන එනකොට ජීවන ඉතින් භාවනා කරන කෙනාට හොඳින් තේරෙනවා හොඳින් වැටහෙන්න ගන්නවා මේ විඥානය එහාට මෙහාට පැනින්න හින්දා මගේ මේ හුස්මෙහි දැනීම මගේ මේ ඇසිපියහිලීමේ දැනීම ඒවා සැරෙන් සැරේ සැරෙන් සැරේ හටගන්න ඒවා එක දිගට තියෙන ඒවා නෙවෙයි එක දිගට තියෙන ඒවා නෙවෙයි කියලා හොඳින්ම වටහා ගන්නවා. හරිද? ඒකත් එක්ක ඒවා වෙනස් වෙන හැටි වටහා ගන්නවා. ඒවාට ඔය කියන දැනීම ඔය භාවනා මාර්ගයේ යනකොට ඒ කියන දැනීම තියෙන්න ඕනද නැද්ද? දැන් මම කිව්වනේ. නේද? අන්න ඒ කිව් එක මතකයේ තබාගෙන අපි ඒ කියන්නේ කමටහන තුල ඉඳගෙන යන්න ඕනද නැද්ද? මම ඕන දැන් කමටහන් දෙනකොට කමටහන් දෙන කෙනෙකුට කියනවා ආ බොහොම පරිස්සමෙන් මේක කරගෙන යන්න ඒකක් බොනකොට අත්දකින්න රසනේ දැනකොට දැනෙනකොට රස දැනෙන්නේ නැහැ. රස දැනෙනකොට රසනේ දැනෙන්නේ නැහැ. හරි? ආය කියනවා වේදනානුපස්සීව ඉන්න දවසට මම අපි කියනවා අද දැනේ ජීවිතේ පළවෙනි වතාවට නෑවේ අදයි කියලා. මෙච්චර කල් නාලා අවදානයකින් නෙවෙයි. යන්තම් ඔය ඉතින් නානකොට මොකද වෙන්නේ වතුර වැටෙනවා යන්තම් දැනෙන පොඩි වෙලාවට දැනෙන්නේ. කියන්නේ වතුර ඇඟේ වදිනවා ඒ අරමුණ ගන්නෙ නෑ. හරි අපි බොහෝම ඉස්සෙල්ලාම වතුර එක දෙක දා ගන්නකොට දන්නවා ඊට පස්සේ වෙන කල්පනා අපිට නානවා. එහෙම එහෙම සම්පූර්ණයෙන් එක අස්සේ නාන්න ඕනේ නෑ. මගේ නමුත් අපි වේදනානුපස්සී ඉන්න දවසක ඇඟේ ඒක පුරුදු කරපුවාම හිතට ඇඟට වදින සියලු වතුර අංශු දැනෙන්න පටන් ගන්නවා. මෙච්චර ලොකු දැනීමක්ද අපේ මේ නානවා කියලා කියන්නේ කියලා මතක් වෙන්නේ දාට තමයි. මෙහෙම එකක් තිබ්බද? හරි මම මෙච්චර කල් නානවා කියන එක මට දැනලා තියෙන දානවා කිව්වහම මට දැනෙන විදිහක් මතකයි යන්තම්. නේද? නානකොට දැනෙන්නේ. නෑ ඊට වැඩිය ලොකු හරියට මෙන්න මේ වගේ. මම ඔකට ලෞකික උදාහරණයක් කියන්නද? ගීත තියෙනවනේ සම්භාව්‍ය ගීත තියෙන්නේ. සමහර අය මේ සමහර අය මේ ගීතය අහනකොට එයාලට ඇහෙන්නේ පදපේලිය විතරයි. හරිද? මේ ගීතය තව ටිකක් අවධානය සමහර අය හරියට මේක තියෙන සංගීතය ගැන කතා කරනවා. ඉතින් සමහර අය මොකද කරන්නේ? ඒ ගීතය පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඉවර වෙන වෙලාව දක්වා ගල් ගෙඩිය වගේ ඒකනේ. හරිද? සමහර අයට පුළුවන්කම තියෙනවා මේ ගීතය තුල තියෙන සියුම් සියුම් ශබ්ද වගේක් තියෙන තැන් තැන් වල. ලොකු ශබ්ද තියෙන අර්ථය තියෙන ශබ්ද තියෙන සමහර අය අර්ථය විතරක් තියෙන කොටස විතරක් අහලා සංගීතය අහන්නේ නැහැ. ඒක වැඩක් නැහැ කියලා ඒක අහන්නේ. සමහර අය සංගීතය නිකන් හයියෙන් හයියෙන් තියෙන ඒවා තියන. සමහර අය හොඳට මේකට කණයම කරලා හරි ඒකේ තියෙන සියුම් සියුම් පුංචි පුංචි ශබ්ද තියෙනවා නේද? ඒවා ඔක්කොම විඳිනවා. හරිද? ඒතර එහෙම කෙනාට විතරයි අර ඇහෙන්නේ. අනිත් කෙනාට ඇහෙන්නෙම නෑ ඔය කිව්වට ඇහෙන්නෙම නෑ. එතකොට උඩින් උඩින් ගීතයක් අහන කෙනෙකුට අපි උපදෙස් දෙනවා හොඳට අවධානයව අහන්න ඕන. නේද? දැකලා තියෙනවාද ඔය සමහර ප්‍රවීණ මේ සංගීතඥයෝ දැකලා තියෙනද ඉන්නේ භාවනාවක වගේ වෙන දේ දන්නේ යන කාලය දන්නේ නැහැ නේද ඒක මේ භාවනාවකුත් මේක මේ කුසල භාවනාවක් නෙවෙයි හැබැයි ඒක සමාධියක් ඒක සම්මා සමාධියද නෑ ඒක සමාධියක් හරි ඒක සමාධියක් ඒක ඒකාග්‍රතාවයක් හොඳ ඒක යාළුවට ලෝකේ අමතක වෙන්නේ ලෝකේ සම්පූර්ණ අමතක වෙන ඒකේ ප්‍රීතියක් උපදිනවා හරි නමුත් ඒ අපි බලාපොරොත්තු වෙන තැන උපදින මේ පස්සද්ධිය නෙවෙයි. ඒක නෙක්කම්මය හින්දා උපදින්නා වූ ප්‍රීතිය නෙවෙයි. කොහොම හරි කමක් නැහැ. මේ මේ වගේ මේ භාවනාවේදීලා පංච පාදානස්කන්ධය ගවේෂණය කරන කෙනාට අර හැම සියුම් තැනක්ම ස්පර්ශ වෙනවා. අන්න ඒ සියුම් තැන් අහු වෙනකොට හරිද? දැන් අර ගීතයේ තියෙන පුංචි පුංචි ශබ්ද අහුවෙනකොට යාට මේක වයලින් එකකින් එන සද්දයක් මේක තවත් මොකක් හරි උපකරණ අන්න දන්න කෙනාට දැනගන්න පුළුවන් නොදන්න කෙනාට අන්න එහෙනම් නුවණ තියෙන්න ඕනේ මෙවැනි සද්දයක් එන්නේ මෙවැනි උපකරණයකින් කියලා නුවණ තියෙන්න ඕන වගේ හරිද මේ වේදනා සංඥා සංකාර විඥාන රූප කියන ඒවා වගේ ආ මේ තියෙන්නේ මෙන්න මේක හින්දා උපදින දේ මේ තියෙන්නේ මේක හින්දා උපදින දේ කියලා ඒක හඳුනා ගන්න නම් මේකෙන් මේක වෙනවා මේකෙන් මේක වෙනවා කියන නුවණ තිබිය යුතුද නැද්ද? එහෙනම් ගවේෂණය කර කර ගවේෂණය කර කර ඒවා සම්බන්ධ කර කර සම්බන්ධ කර කර සීල විසුද්ධියේ ඉඳන් ඥාන දර්ශනයේ සුද්ධිය දක්වා Tamanට ඒ කරුණු ටික හරියට දැනගන්න ඕන අජ්ජත්තික බාහිර සහ අජ්ජත්ත බහිද්දා හරිද අද්දත්ත බහිද්දා ධර්මයන් පිළිබඳව ඒකයි කිව්වේ ඉති අජ්ජත්සං ධම්මේසු කවිචය. බහිද්දා ධම්මේසු පවිචය කියලා. අති බහිද්දා ධම්මේසු පවිචය කියලා කිව්වේ මේ නුවණ කියන්නේ. අන්න ඒ ප්‍රතිින් ගොඩාක් ගවේෂණය කරන්න ඕන. ගොඩාක් කරුණු හොයන්න ඕන. ඉතින් කම්මැලි නම් බෑ. හරිද? කම්මැලි නම් බෑ. එක තැනකින් පටන් ගන්න. පටන් ගන්නකොට ලොකු රසයක් දැනේ. එක දවසක් මුකුත් දන්නේ නැති මිනිහා වගේ ගිහිලා එක තැනක ඉඳගෙන පොඩි සමත භාවනාවක් සිද්ධ කරන්න. එහෙමත් බැරි නම් පෑම කියලා හිතනවා නම් මම මේක පටන් ගන්න ක්‍රමයක් මම මේ කියන්නේ. ෆෝන් එක අතාරින්න. දවසකට. හරිද? ගෙදර දොරේ කටයුතු ටික ඔක්කොම ගැන තියෙන වගකීම් ටික අතහරින්න. දවසකට. ඒ ටික දවසකට අතාරින්න පුළුවන් අපි දවසකට අතහැරලා යන්නේ මලගයක් වුණාම යන්නේ. ඈත ඥාති ගෙදරක් වුණාම ඔක්කොම අතහැරලා දාලා යන්නේ. නේද? ඉතින් අතාරින්න තියෙන ෆෝන් එකයි ඥාති ටිකයි රාජකාරී කටයුතු ටික මොහොතකට අමතක කරන්න. එක දවසකට. හරි? වගකීම් ටිකත් අමතක කරන්න. පස්සේ ගුටි කන්න ඒක වෙනම කතන්දරයක්. <laughs> මේවාට නෑ මං කියන්නේ ඊට කලින් පුළුවන් අපිට ඒවා හදන්න නේද? ඒවට මොකක් හරි පිළියමක් හදලා එක දවසක් නිදහස් වෙන්න. හිතා නිදහස් වෙලා කොහේ හරි තනියම ඉන්න හුදකලාව ඉන්න පුළුවන් තැනකට යන්න. ගිහිල්ලා උපරිම නිදහසේ ඉන්න පෑ දෙකක් විතර නිින්දයයි හොඳට. හරි පෑ දෙකක් විතර ගහකට හේත් වෙලා හරි නිින්දයයි මහන්සියට. ඒ නිින්ද ඉවර වුණාට පස්සෙත් ආයෙ කවුද කින්ද මන්ද මොනවා වුණාද කොහේ පැන්නාද මොනවා වුණාද කියලා හොයන්න එපා. හරි හිතෙනුත් ඒවා මෙනෙහි කරන එක නවත්තලා දාන්න දැන් මම ආපහු යනවනේ ඉතින් හන්දෑවේ ගිහාම වෙලා තියෙන දේක් බලා ගන්න නේද කියලා ඔක්කොම අතහැරලා නිදහසේ ඉන්න හරිද එතකොට දැනෙයි මම මේ නිකන් නිදහසේ ඔහේ නේද කොට්ටල මොට්ටල විදිහට ඉඳලත් මෙච්චර සංසීමක් තියෙනවා නම් හරිද හිතෙන්ම මේක අතහැරුණොත් කොච්චර සැනසීමක් තියෙද කියලා එදාට පොඩ්ඩක් දැනෙයි මේ යන්තම් හරි දැනෙයි කොච්චර විවේකයක් එතන තියෙනවද කියලා. අන්න එහෙම වෙලාවක සමත භාවනාව කමටහනක් ඉල්ලගෙන පොඩ්ඩක් භාවනාවක යෙදෙන්න ඊළඟ දවසේ. එදාට අර සිත එකඟ වෙනකොට මේ භාවනාව තුළ තවත් ලොකු සැනසීමක් දැනේ. අන්න එතකොට අපිට ලොකු උනන්දුවක් ඇති වෙයි මේ සැනසීම ස්ථීර කරගන්නේ කොහොමද කියලා. හැබැයි ඒවා ඔක්කොම කරන්න නම් ඊට කලින් gederdi පොඩි අතහැරීම් වගේක් කරන්න ඕනේ. එතනින් තමයි අතහැරීම පටන් ගන්න තියෙන්නේ. මොනවද අතහරින්න තියෙන්නේ? ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය, මුසාවාදය, සුරාපානය. හරිද? ඒ ටික අතහරින්න ඕන සම්පූර්ණයෙන් නැත්තම් ඔය කියන ගමන යන්න බැහැ. හරි. එතන මේවා අතහැලා දාන්න ඒවා එකපාරටම අතහරින්න එව්වත් අතහරින්න බැරි වෙනකොට මොකද අපි කරන්නේ? ඊට වැඩි දෙයක් නේද සිද්ධ කිරීමේ අරමුණින් නැවත කැඩෙන කැඩෙන වාරයක් වාරයක් ගන්න නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත සමාදම් වෙවි සමාදම් වෙවි මේ කරගෙන යන්න ඕනේ. හරි. හොඳයි. එහෙනම් අද දවසේ පැවරුම තමයි දැන් ඉතින් අර ලයිස්තුව හොයන්න පටන් ගන්න ඕනේ ඉස්සෙල්ලා. මම කිව්වේ අර මොකේද මේ ෆාමසියේ නේද බෝතල් ටික තේරුම් ගන්න ඉස්සෙල්ලා ලයිස්තුවක් ඕනේනේ. එහෙනම් ඉස්සෙල්ලා ලයිස්තුවවත් නැත්තම් ලයිස්තුව නැත්තම් කොහොමවත් බෝතල් ටික හොයාගන්න හම්බෙන්නේ නැහැ. හවල් දෙය කියලා පොත්පත් ගන්න ඕනේ, කල්යාණ බණ අහන්න ඕනේ වැඩිපුර අරමුණක් තියාගෙන. මම ditthi visuddhiya කාංකායතරණ විසුද්ධිය දක්වා කාරණා හොයනවා පොත්පත් අරගෙන සහ බණ අහලා කල්යාණ මිත්‍ර ආශ්‍රය කරමින් මේ ගැන සාකච්ඡා කරලා භාවනාවට පෙර භාවනා කමටහන් හොඳට ප්‍රගුණ කරගන්න ඕනේ. හරිද? එහෙනම් කරුණු හොයන්න මොකක්ද මේ කාරණාව? මොකද්ද නිවන් දකින්නවා කියන්නේ කියලා කරුණු හේවීම ආරම්භ කරන්න. ඉතින් අද මොනවා හරි පොඩි දෙයක් හරි පිළිබඳ කරන්ඩ ඊළඟට අර නිදහසේ ඉන්න පුළුවන් දවස පොඩ්ඩක් සැලසුම් කරගන්න. හරිද? නිදහසේ ඉන්න පුළුවන් දිනය සැලසුම් කරගෙන එහෙම ඉඳලා බලන්නලා කොච්චර සැලසීමක් තියෙනවද කියලා කෝකටත් යනකොට පොඩි භාවනා කමටහනක් ඉල්ලන් යන්න සමත භාවනාවක ආනාපාන සතිය හරි නේද ගිහිලා කරන්න බලාගෙන යන්න එහෙම කරලා අත්දැකීමක් ලබා ගන්න කියලා මම කියනවා ධර්මයේ තියෙන වටිනාකම සැනසීම තේරුම් ගන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වීරිය අධිෂ්ඨානය ප්‍රඥාව හැමදෙනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති